නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මුනි සුත්තං සන්තවාතෝ භයං ජාතං නිකේතා ජායතෝ රජෝ අනිකේතම සන්තවං ඒතං වේ මුනි දස්සනං යෝ ජාති මුච්චිජ්ජ නරෝපරෙය්‍ය ජායන්ති මස්ස නානුප්පවච්චේ තමාහු ඒකං මුනිනං චරන්තං අද්දක්කිසෝ සම්තිපදං මහේසි සංඛාය වත්ථෝනි පහාය බීජං සිනේහ මස්ස නානුප්පවජ්ජේ සචේ මුනි ජාති khයන්ත දස්සී තක්කම් පහාය න උපේති සංඛං අඤ්ඤාය සබ්බානි නිවේසනානි අනිකාමයන් අඤ්‍යතරම් පිතේසං සවේ මුනි වීතගේධෝ අගිද්ධෝ නායුහති පාරගතෝ හි හෝති සබ්බා බිබුං සබ්බ විදුං සුමේධං සබ්බේසු ධම්මේසු අනුපලිත්තං සබ්බං ජහං තන්නක්ඛයේ විමුත්තං තංචාපි ධීරා මුනිං වේදයන්ති පඤ්ඤා බලං සීලවතුපපන්නං සමාහිතං ඥාන රතං සතිමන් සංගාප මුත්තං අකිලං අනාසවං තංචාපි ධීරා මුනිං වේදයන්ති ඒකං චරන්තං මුනිං අප්පමත්තා නින්දාපසංසාසු අවේධමානං සීහංව සද්දේසු අසත්ත සන්තං වාතංව ජාලම්මි අසජ්‍යමානං පදුමංවතෝ යේන අලිප්පමානං නේතාර මඤ්ඤේ සමනඤ්ඤනෙය්‍යං තංවාපි ධීරා මුනිං වේදයන්ති යෝගාහනේ තම්භෝරි වාබිජායති යස්මින් පරේ වාචා පරියන්තං වදන්ති තං වීතරාගං සුසමායිති ඉන්ද්‍රියං තංචාපි දීරා මුනිංවේදයන්ති යෝවේති තත්තෝ තසරංව උජ්ජුම් ජිගුච්චති කම්මේහි පාපකේහි වීමංසමානෝ විසමං සමංච තංවාපි දීරා මුනිංවේදයන්ති යෝ සං්‍යතත්තෝ නකරෝති පාපං දහරෝච මජ්හිමෝච මුනීයතත්තෝ අරෝසනෙය්‍යෝ සෝන රෝසේති කංචී තංවාපි දීරා මුනින් වේදයන්ති යදග්ගතෝ මජ්ජතෝ සේසතෝවා පින්ඩං ලබේත පරදත්තූපජීවී නාලං තුතුං නෝපි නිපච්චවාදී සංවාපි ධීරා මුනිං වේදයන්ති මුනිං චරන්තං විරතං මේතුනස්මා යෝ යොබ්බනේන උපනිබජ්ජතේ කවචි මදප්පමාදා විරතං විප්පමුත්තං තංචාපි ධීරා මුනිං වේදයන්ති අඤ්ඤාය ලෝකං පරමත්ථ දස්සින් ඕඝං සමුද්දං අතිතරිය තාදින් තංචින්න ගන්තං අසිතං අනාසවං තං වාපි ධීරා මුනිං වේදයන්ති අස්මා චුභෝ දූර විහාර වුත්තිනෝ ගිහිදාර පෝසී අමමෝච්ච සුබ්බතෝ පරපාන රෝධාය ගිහි අසඤ්ඤතෝ නිච්ඡං මුනි රක්ඛති පානිනෝ යතෝ සිඛියතා නීල ගීවෝ විහංගමෝ හංසංසනෝපේති ජවං කුදාචනං එවං ගිහි නානු කරෝති භික්ඛුනෝ මුනිනෝ විවිත්තස්ස වනම්මි ජායතෝති මුනි සුත්තං නිට්ඨිතං